උප ග්‍රන්ථය 1 දින වශයෙන් පොහොය තුනකි චාතුද්දසී පන්නරසී හා සාමග්ගී වශයෙන්ි ඍතුවකට පෝය 8ක් වෙයි එයින් තුන්වැනි හත්වැනි පොහෝ දින චාතුද්දසී නමිනුත් ඉතිරි 6 පන්නරසී නමිනුත් හැඳින්වෙයි මෙසේ අවුරුද්දට චාතුද්දසී පොහොය දින 6ක් ලැබෙන අතර පන්නරසී පොහොය දින 18ක් ලැබෙයි. සියලුම පොහොය දින සූ 20කි. පෑලවිය, දියවක, තියවක, ජලවක ආදී විසින් තිති තුදුසක් පිරීමෙන් චාතුද්දසීයත් 15ක් පිරීමෙන් පන්නරසීයත් ලැබෙයි. පොහොය කිරීමේදී චාතුද්දසි දිනයක් නම් අජ්ජු පෝසතෝ චාතුද්දසෝ කියාද පන්න රසී දිනයක් නම් අජ්ජු පෝසතෝ පන්න රසෝ කියාද යොදාගත යුතුය. සාමග්ගී උපෝසතයට දින නියමයක් නැත. යම් දිනක ભેද වී ගිය භික්ෂු සංඝයා ස්වකීය සාමග්‍රිය පතා එක් වී පොහොය කෙරෙත් නම් ඒ සාමග්ගී පොහොයයි. එයට චාතුද්දසී හෝ පන්නරසී බවක් අවශ්‍ය නොවේ. අජ්ජු පෝසතෝ සාමග්ගී යයි යොදා ගත යුතුය. දෙක උපෝසත දිනය පොහොය කිරීමට ප්‍රමාණවත් භික්ෂූන් ඇති බව ඔවුන් සබහාග ආපත්‍ති වලට නොපැමිණි බව හා සීමාවෙහි බැහැර කළ යුතු කිසිවක් නැති බව යන සිව් කරුණු සම්පූර්ණ වීමෙන් පොහොය කිරීමට කාලය එළඹෙයි. 3. පොහොය කිරීම දින වශයෙන් තුනක් බව මුලදී අංක 1 දැක්වීමු. කරන්නන්ගේ වශයෙන්ද සංඝ ඝන ආ පුද්ගලයයි උපෝසත තුනකි. සංඝ උපෝසතයට යටත් පිරිසෙන් භික්ෂූන් සිව් නමක් සීමාව තුල සිටිය යුතුය. ඝන උපෝසතයටද භික්ෂූන් තුන් නමක් හෝ දෙනමක් සිටිය යුතුය. පුද්ගල උපෝසතය වනාහි එකම භික්ෂුවක් ඊටා ගැනීමෙන් කරගන්නා උපෝසතයකි. කලියුතු ආකාරයේ වශයෙන්ද උපෝසත තුනකි. සුත්තුද්දේශ පාරිසුද්ධි හා අදිඨාන නමිනි සුත්තුද්දේශ යනු ප්‍රාතිමෝක්ෂය දෙසීමය එයද 1 නිදානය දෙසා ඉතිරි කොටස අසා ඇති පරිදි සිහි කර ගැනීම 2 නිදානය හා සිව් පරිචි දෙසා ඉතිරි කොටස අසා ඇති පරිදි සිහි කර ගැනීම 3 නිදානය පරිදි හා සංගවෙසෙස් දෙසා ඇති ඉතිරි කොටස අසා ඇති පරිදි සිහි කර ගැනීම 4 නිදාණය පරිදි සංගවෙසෙස් හා අනියත ආපත්‍ති දෙසා ඉතිරිය අසා ඇති පරිදි සිහි කර ගැනීම 5 නිදාණය පටන් මුළුල්ලේම දෙසීම යයි ආකාර පහකි පාරිශුද්ධිය යනු පිරිසිදු බව කීමයි උපෝසථාගාරයට භික්ෂූන් තෙනමක් රැස් වූ කල ඒ තිදෙනා වහන්සේ අතරින් ස්තවීර භික්ෂුව ඤත්තියද පිහිටුවා පසුව පාරිසුද්ධෝ අහං ආවුසෝ බන්තේ පාරිසුද්ධෝ ති මං ධාරේත්තේ ආදී නයින් ඔවුනොවුන් තම තමන්ගේ පිරිසිදු බව ප්‍රකාශ කළ යුත්තේය ප්‍රාතිමෝක්ෂය දෙසීමක් නැත. සීමාවට දෙනමක් රැස් වූ කල යත්තිය නොතබා කියන ලද පරිදි පාරිශුද්ධිය පමණක් ඔවුනෝනට ආරෝචනය කළ යුත්තේය. අදිෂ්ඨානය එකම භික්ෂුවගේ උපෝසතය වෙයි. අජ්ජ මේ උපෝසතෝ පන්න රසෝ යයි වශයෙන් ඊට ගත යුතුය. 4. පාමොක් යනු සීලයට නමකි. අපාය ආදී දුක්වලින් හා අත්තානුවාද ආදී බයෙන්ද ආරක්ෂා කරන හේයින් සීලයට එනම් වෙයි. එය දක්වන ග්‍රන්ථයේද උපචාර වශයෙන් ප්‍රාතිමෝක්ෂයයි කියනු ලැබේ. 5. කරුණ නවයකින් పూర్ව කෘත්‍ය සම්පූර්ණ වෙයි. ඇමදීම පහන් දැල්වීම අසුන් පැනවීම පෑන් එළවීම ඡන්දය පිරිසිදු බව ගෙන ඊම ඍතු කීම භික්ෂූන් ගණන් ගැනීම හා භික්ෂුණීන්ට අවවාද දීම යන නවයයි මෙහි පහ හා හය සටහන් ඡන්දය හා පිරිසිදු බව ගෙන ඊම එකක් වශයෙන් ගැනීමෙන් කරුණු 8කට ගොනු කරන අවස්ථාද ඇත. 6. පාමුක් දෙසීමේදී තම තමන් ඒ ඒ සත් ඇවත් කඳු වලින් පිරිසිදු බව කීමය. දේශක භික්ෂුව විසින් නිදාන ආදී පරිච්ඡේදයක් පාසා එහි අවසන භික්ෂූන්ගේ පිරිසිදු බව තෙවරක්ම ਵਿਚාරනු ලැබේ. එහිදී ඇවත් නැතිනම් නිශ්ශබ්ද වීමෙන් තම පිරිසිදු බව පළවෙයි. 4. පරිජවීම නම් කෙලසුන් විසින් පරදනු ලැබීමයි. එතෙන් සිට ඔහු භික්ෂූත්වයෙන් සලකනු නොලැබේ. ගිහියෙකු වැනිය. 8. අදි සීලය නම් උපසම්පදා සීලයයි. සීලයන් අතර ශ්‍රේෂ්ඨ සීලය හේයින් ඊට අදි සීලය යයි කියනු ලැබේ. 9. කරුණු හයකින් යුක්තව කරන ප්‍රතික්ෂේපයෙන් උපසම්පදාව ප්‍රතික්ෂේප වෙයි. 1. උකටලී වූ සිත 2. ගිහි බව පතිමි යයි ඈ විසින් කිය යුතු බව 3. එය වර්තමාන කාලයෙන්ම කිය යුතු බව 4. 4. වචනයෙන්ම ප්‍රකාශ කළ යුතු බව 5. සිහියත් එක්ක ඉදිරියේ කීම 6. ඒ ඇසිල්ලෙහිම ඔහු දැන ගැනීම යන කරුණු හයෙන් යුක්තව කරන ප්‍රතික්ෂේපයෙන් උපසම්පදාව ප්‍රතික්ෂේප වෙයි. 10. මිනිස් දහමට වැඩි වූ ගුණදම් උත්තරී මනුෂ්‍ය ධර්ම නම් වේ. දස කුසල් මිනිස් දහම්ය. ඉන් මත්තේ වූ ධාන මාර්ග පලාදිය උතුරු මිනිස් ධම්ය. 11 සාංශාරික පැවැත්ම තිලකුණට නගා බලන යෝගාවචර භික්ෂුවට තමා ධාන මාර්ග පලාදියට නොපැමිණම පැමිණීමේ වැරදි අදහසක් උපදී. එය අදිමානයයි. එබඳු හැඟීමකින් තමා කෙරෙහි මාර්ග පලාදිය ඇතැයි කියන්නෙකුට උතුරු මිනිස්දම් පල කිරීමෙන් පරිජි නොවේ. 12. ඇවතින් පිරිසිදු බව පදන භික්ෂුවට මුලැමැද අග යන තුන් තැන්හිදීම සංඝයාට අවශ්‍ය වන හේයින් මේ ඇවත් තෙලසට සංඝාදි සේස යැයි කියනු ලැබේ. මේ ගරුක ආපත්‍යයට පැමිණි භික්ෂුව ඉන් මිදීම සඳහා මුලදී පිරිවෙස හා මැදදී මානත ලබා ගැනීම සඳහාත් අවසන අබ්බාණය සඳහාත් සංඝයාගේ පිහිට අවශ්‍යය 13 සුගත් වියත මැදුම් පිරිමියෙකුගේ අතින් වියත් තුනකි වඩු රියනින් රියන් එක හමාරකි 14 සංඝ වෙසෙස් ඇවතට පැමිණි භික්ෂුව ඒ සංඝ වාගෙන සිටීමේ වරදින් මිදීම සඳහා විඳ යුතු දඬුවම පිරිවෙස් නමි. පැමිණි ඇවැත් ගණනට හා සංඝ වාගෙන සිටි දින ගණනට පිරිවෙස් පිරිය යුතුය. දින ගණන් හා ආපත්‍ති සංඛ්‍යා අමතක නම් උපසම්පදා වූ දිනය පටන් පිරිවෙස් සමාදන් වූ දිනය දක්වා මේ දඬුවම විඳිය යුතුය. පිරිවෙස ආකාර 24 කි. 1. අපටිච්ඡන්න 2. පටිච්ඡන්න 3. සුද්ධන්ත හා හතර සමෝදාන නමිනි. පහළව භික්ෂූට ගරු කිරීම මානත් මානත් නමි. ඇවත් සංගවා සිටි භික්ෂුව කලක් පරිවාසයෙන්ද දඬුවම් විඳ පසුව මානතද පිරිය යුතුය. මෙය රැකිය යුත්තේ සත් දිනක් තුල පමණි. ඊට පසුව ඔහු අභාණයට සුදුස්සෙකු වෙයි. මානතද සිව් අයිරුය 1 පටිච්චන්න 2 අපටිච්චන්න 3 පක්ක 4 සමෝදාන විසිනි පිරිවෙස හා මානත රකින භික්ෂුව ඒ රකින්න කාලය තුල සෙසු භික්ෂූන්ගේ අභිවාදනාදිය ලැබීමට සුදුස්සෙක් නොවේ. ඔවුන් දුටු විට අසුනෙන් නැගී ගරු කළ යුතුය. උපසම්පදාදී විනය කර්මවලට සහභාගී වීමට නොහැකිය. පිණ්ඩපාතාදී වත් සමාදනක් වීමද නොවේ. පියවි භික්ෂූන් ඉදිරියෙන් යෑම් ඊම් හෝ යටත් පිරිසෙයින් හෙරණුන් අතින් වුවද උවටැන් ගැනීම තහනම්ය. අනතුරකදී හැර අරමින් බැහැර යාමටද නොහැකිය. 16 අනියත යනු අවිනිශ්චිත යන තේරුමයි. භික්ෂුවකගේ පැවැත්ම පරාජිකාවට සංඝාදි සේසයකට හා පචිතයටද සාධාරණ නම් කවරකින් දඬුවම් දිය යුත්තේ දැයි නිශ්චයක් නොවන හේිනි. එය දුටු සෝවාන් කෙනෙකු වැනි විශ්වාස කටයුතු කෙනෙකුගේ ප්‍රතිඥාව පරිදි ආපත්‍ති ආරෝචනය කටයුතුයි. 17 සෝවාන් ඵලයට පැමිණි ආර්ය ශ්‍රාවිකාව විශ්වාස කටයුතු වචන ඇත්තියකි. 18 තමන් සතු අකපදයක් භික්ෂූන්ට දී ඇවැද්දසා ගැනීම නිසඟි පචිති වලින් දැක්වේ. එය සංඝයාට හෝ ගණයාට හෝ පුද්ගලයෙකුට දිය හැකිය. ඔව්හු එය නිසච්චනය කළ භික්ෂුවට ආපසු පවරා දිය යුතුය. එසේ දීම යුතුයකමක් මෙන්ම නොදුනහොත් විනය වරදකටද හසු වන බැවිනි. 19 භික්ෂූන් විසින් අතුල කටින සිවුර අටවැදෑරුම් හේතු අතුරෙන් එකකින් හෝ අවලංගු වේ නම් ඒ කටිනෝද්දාරයයි කටිනය ඉදිරීමයි මසා අවසන් කිරීමෙන් හෝ කටින බව අවලංගු වීමෙන් සිවුරක් ඇති කලෙහි හෝ මීයන් කෑමෙන් හෝ සොරුන් පැහැර ගැනීම ආදියෙන් සිවුරක් නැති කලෙහි නොඉටා සිවුරක් දරන භික්ෂුවට නිසඟි පචිති වේ. 20 කටනේගත් භික්ෂුවට චීවර මාසයත් අනතුරුව එළඹෙන හේමන්ත ඍතුවේ 4 මාසයත් යන 5 මාසය හැර ඉතිරි කාලය තුල ලැබෙන සිවුරු නොකල් සිවුරුයි. කටිනේ නොගත් භික්ෂුවට චීවර මාසය හැර ඉතිරි 11 මාසය තුල ලැබෙන සිවුරු නොකල් සිවුරුයි. විසි එක කුසල චිත්තං පාතයති තී පාචිත්තියං ආර්ය මාර්ගයට බාධා කරමින් පැවති කුසල් සිත් මුවහ කරන හෙළෙන බැවින් දයානුවක් වූ මේ ඇවැත්වලට පචිතියයි කියනු ලැබේ 22 ආගන්තුකයන සඳහා පිළියෙල කළ බතට ආවාසත පිණ්ඩ යයි කියත් එය භික්ෂූන් සඳහා පමණක් නොව මගියන්ට ගිලනුන්ට හෝ වෙනත් දිලිඳුන් සඳහාද සකස් කරන ලද්දකි. මෙසේ ආගන්තුකයන් හා දිලින්දන් සඳහා පිළියෙල කළ දාන ශාලාවක උපසපන් භික්ෂුවකට වැළඳිය හැක්කේ දවසක් පමණි. ඉන් මත්තෙහි වළඳන්නාහට පචිති වේ. 23 දායකයන් භික්ෂූන් හමුවට පැමිණ ඔබ වහන්සේලාට බතින් පවරමි කරන අකැප නිමන්ත්‍රණයකින් හෝ භික්ෂූන් දායකයන් වෙත ගොස් අපට බත් දෙවයි ඉල්ලන අකප විඤ්ඤාත්තියකින් ලැබූ භෝජනයක් සිවුනමක් හෝ වෙන වෙනම හෝ ගොස් වළඳාද එයට ඝන භෝජනයයි කියනු ලැබේ. 24 ආරාධිත ක්‍රමය ඉක්මවා වැළඳීම පරම්පර භෝජනයයි. ඇරයුම් එකක් දෙකක් හෝ කිහිපයක් ලැබූ භික්ෂුව මුලින් පිළිගත් ඇරයුම් වලට පස් දැහැමියන් හෝ නොයවා පසුව පිළිගත් ආරාධනීය ඉවසා ගොස් වදාළ නම් ආරාධිත ක්‍රමය වෙනස් වූවා වේ. ඊට පරම්පර භෝජනයයි කියති. විසිපහ මෙහි පවාරණය නම් ප්‍රතික්ෂේපයයි. වළඳමින් සිටි භික්ෂුවක් වෙත එළ වූ භෝජනය පිළිගන්වන්නාහු අත්පස සිටියේදී හිස සැලීමාදියෙන් හා වචනයෙන් හෝ ප්‍රතික්ෂේප කරයි නම් භෝජනය පවාරණය කළේ වේ. විනයානුකූලව ඉතිරි කර නොගත් භෝජනයක් හැර වෙන කිසිම දෙයක් ඒ දවස තුල අනුභව කරනු නොවටී. විසිහය සන්නිධිය යනු තැන්පත් කොට තැබීමයි භික්ෂුව පිළිගත් යාවකාලික හෝ යාමකාලික වූ කෑයුතු පිය යුතු දෙයක් තැන්පත් කොට තබා එක රැයක් ගත වීමෙන් sannidhi වේ. එය වළඳන්නාහට පචිති වේ. 27 සුගත් අඟල මෙදුම් පිරිමියෙකුගේ අතින් අඟල් 3කට සමාන වේ. එබඳු සුගත් අඟලින් අඟල් 8ක් වඩු රියනෙන් එකකි. තවත් තැනක මැදුම් පිරිමියෙකුගේ රියන සුගත් අත්ලට සමානයයිද සඳහන් වේ. විමසිය යුතු තැනකි. 28 පාටි දේශනීය ආපත්තිද දෙසා ගැනීමෙන් පිරිසිදු බවට පැමිණෙන ඇවත් කොටසකි. ගැරහේ යුතු බැවිනුත් අසප්‍රාය බැවිනුත් වරදට හේතු වූ ඇවත් කොටස් සෝහං බන්තේ පාටිදේශනීයං පත්තියං ආපච්චින් තා තුම්හ මූලේ පටිදේශේමි විසින් දෙසනු ලැබේ. 29 සේකනම් මාර්ගඵලයන්ට පැමිණි ආර්යෝය. ඔහු ඒ සඳහා හික්මෙන බැවිනි. යම් කිසි කුලයක් ශ්‍රද්ධාවෙන් දියුණු වුවත් ධනයෙන් දුප්පත් නම් එබඳු කුලවලට භික්ෂු සංඝයා සේක සම්මුතිය ප්‍රදානය කෙරෙති. සේක සම්මුතිය ලත් කුලයකින් ආරාධනයක් නොලැබ ආමිසයක් පිළිගැනීම නොවටී. 30 සේකියා යනු හික්මිය යුතු යන තේරුමයි භික්ෂුවක් විසින් හික්මිය යුතු චාරිත්‍රකම දැක්වීම වශයෙන් වදාළ සිකපද කොටසකි ඒ ඒ සිකපද උල්ලංඝනය කිරීමෙන් දුකුලා ඇවැත්වේ 31 සංඝයා ධර්ම විනය හා ආපත්‍යයට පැමිණි භික්ෂුවද යන සිව් කරුණු හම්බුෙහි විසඳිය යුතු අධිකරණය සම්මුඛ විනයයි 32 හේතු රහිත ශීල විපatti ආදීන් චෝදනා කරනු ලැබූ දබ්බමල්ල පුත්ත වැනි රහතුන්ට දිය යුතු අධිකරණ වෙසසකි සති විනය 33 ගර්හ භික්ෂුව වැනි උතුම් වූ භික්ෂූන්ට දිය යුතු විනය ක්‍රමය අමූල්හ විනය නමින් දැක්වේ. 34 අනියතාපත්තීන්හි කී පරිදි උවාල භික්ෂුව වැනි භික්ෂූන්ට ඔවුන්ගේ ප්‍රතිඥාව අනුව දිය යුතු විනය කර්ම ප්‍රතිඥ නමි. 35 යම් විනය කර්මයකදී ධර්මවාදී භික්ෂූන් වැඩිපුර සිටිත් නම් එබඳු අධිකරණ සමතයට යේ බුය්‍යසික යයි කියනු ලැබේ. 36 ලාමක ඇවැත් වලින් වැඩිහිටි භික්ෂුව පාපී සංඛ්‍යාවට ගැනේ. එබඳු පාපී භික්ෂූන් උදෙසා નિયમિત විනය ක්‍රමය තස්ස පාපේයාසික නම් වේ. 37 යම් අධිකරණයක් පිළිබඳ කරුණු සෙවීමේදී ඒ සංඝයාගේ ભેදය පිණිස පවතී නම් එබඳු අධිකරණය ගූතයක් තනවලින් වසා දමා යටපත් කිරීමක් මෙන් නවතා දමාද විනිශ්චය නොකෙරේද ඊට තිනවත්තාරකයයි කියනු ලැබේ මේ සත්විද සමත ධර්ම මගින් ඒ ඒ අධිකරණ විසඳිය යුතු ක්‍රමය මෙසේය විවාදාධිකරණය එනම් සම්මුඛ විනයෙන් හා යේ බුය්‍යාසිකාවෙන්ද අනුවාදිකරණය එනම් සම්මුඛ විනයෙන් සති විනයෙන් අමුල්හ විනයෙන් හා තිනවත්තා කරණයෙන්ද ආපත්තාදිකරණය එනම් සම්මුඛ විනයෙන් ප්‍රතිඥාවෙන් හා තිනවත්තාරකයෙන්ද කිච්ඡාධිකරණය එනම් සම්මුඛ විනයෙන්ද විසඳිය යුතුය. 38 ගරු ධර්ම අටකි. ඒවා භික්ෂුණීන් විසින් පිළිපැදිය යුත්තේය. 1. භික්ෂුණිය තම උපසම්පදාවෙන් සියයක් වස් ඉක්මවා සිටියද එදවස් උපසම්පන්න වූ භික්ෂුවට වැඳිය යුතුය. ගරු බුහුමන් දැක්විය යුතුය. 2 භික්ෂූන්ගේ ආරාමයකට ආසන්න වූ මෙහෙණවරක විසිය යුතුය. 3. අඩමසක් පාසා භික්ෂූන් කරා එළඹ පොහෝ විචාල යුතුය. අවවාද ලබා ගත යුතුය. 4. වස්විසු භික්ෂුණිය උබතෝ සංඝයා කෙරෙහි පවාරණය කළ යුතුය. 5. ගරු ධර්මයන්ගෙන් පිරිසිදු බව කැමැති භික්ෂුණිය අඩමසක් මා නැත පිරිය යුතුය. 6. දෑ අවුරුද්දක් සයාකාර ශික්ෂාවන්හි හික්මිය යුතුය. අනතුරුව උබතෝ සංඝයා කෙරෙහි උපසම්පදා බව ලැබිය යුතුය. 7. මොනම කරුණක්දීවත් භික්ෂූන්ට නිന്ദා පරිභව නොකළ යුතුය. 8. භික්ෂුණීන් භික්ෂූන්ට අවවාද නොකළ යුතුය. භික්ෂුණීහු භික්ෂූන්ගෙන් අවවාද ලබා ගත යුතුය. 39 සයාකාර ශික්ෂාව නම් 1 සතුන් මැරීම හෝ හිංසා නොකිරීම 2 සොරකම් නොකිරීම 3 බඹසර හැසිරීම 4 බොරු නොකීම 5 රහ මෙර නොබීම 6 විකාලයේහි නොවැළඳීම උපග්‍රන්ථයේ නිමියේය